සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝන් සුහද සකිසඳ මේ ඉරිදා උදේ ඔබ අපි සැදී පැහැදී ඉන්නේ නැවතත් වාඩි වෙලා කතා බහකට එක්වෙන්න සිතිජ සංഭാෂණ සන්තාගාරය. අපි ඔබ දන්නවා අපේ කතන්දරේ කිසිම සීමාවකින් රාමුවකින් තොරව අපේ ජීවිතය ගෙන යාම විහාට එහෙම නැත්නම් මේ පැත්තට අපේ අවධානය යමක් යොමු කරන්න සියලුම ආකාරයේ ඊම්ගල් හදවත මනස බඳින ඊම්ගල් ගලවන්න ගලවන්න පුළුවන් නම් හොඳයි කියාගෙන තමයි අපි මේ කතා බහ පටන් ගන්නේ. අදත් මා සමග සිතජ මැදිරියේ ඉන්නවා කුමාරි වෙලගෙදර. කුමාරි ආයිබුවන්. ආයිබුවන්. කුමාරී මායේ දවස් දෙකක් ඔබට මතක ඇති පසුගිය වතාවල කතාබස් කරා. අපි ගිය වාරේ කතා කරේ අවසානයේ බලපුවම අපි ඔක්කොම දිගටම කතා කරේ තමයි මේ නිදහස වගේ මාතෘකාවක්. නමුත් සාමාන්‍ය මිනිසු කියන නිදහසම නෙවෙයි මේ එළියෙන් ගන්න නිදහසකුත් නෙමෙයි මේ අභ්‍යන්තරික වශයෙන් මිනිස්සයා නිදහස් වීම පිළිබඳ කතන්දරේ. ඇත්ත වශයෙන්ම මේ රාමු කවුද හදලා තියෙන්නේ? ඔය අපිව බඳිනවයි කියන අපිව රටක් විදියට සමාජයක් විදියට අපේ තියෙන පෙනෙන නොපෙනෙන හිරගෙවල් කවුරු හදපු දේවල්ද? බැහැරින් ආපු කිසියම් බලවේගයක් කිසියම් නරක සතෙක් නරක යකෙක් ඇවිල්ලා හදපු රාමුද මේ තියෙන්නේ? එහෙම නැත්නම් මේ මිනිස්යාගේම පරිකල්පන විසින් මිනිස්යාගේම විඥානය විසින් නිර්මාණය කරගත්ත අප්‍රමාණ රාමුලට හිර වෙලා ඊට පස්සේ ඒවා කඩන්න එළියෙන් <laughs> නොයෙකුත් අයට ආරාධනා කිරීමේ පුදුමාකාර පුදුම සහගත විකාර කතාවකද අපි ඉන්නේ. ඒ වගේ මාතෘකාවක් තමයි මේ කුමාරි මන්නිකන් එහෙම විසිකරේ එළියට මේ ඔබ කාන්තාවක් නැත්නම් ගැහණියක්. එතකොට ගැහණියක් විදිහට ජීවත් වීම මේකට තමයි කියන්නේ පිරිමි කොටත් නෝකුත් රාමු තියෙන. ඒකට අපි ගැහණු පිරිමි දෙගොල්ලම ලංකාවේ අය විදියට දාගත්ත රාමුත් අප්‍රමාණව කියනවා. <laughs> නමුත් මම කැමති විශේෂයෙන් මේ ගැහණියක්ගේ අපේ ජීවිතේ තියෙන රාමුත් ඔබ ඒවා දිහා බලන විදිහකට වගේ අපි එහෙම කතා බහකට යමුද කියන යෝජනාවයි මගේ යෝජනාව. මම නම් තාම කැමති ඒකට. මොකද මේ එක එකක් තමයි මම දැකලා තියෙන මගේම මගේම පවුලේ නැත්තම් මගේ හිතවතුන් අතරේ මගේ කාර්යාලීය සමාජික සමාජිකාවන් අතරේ මම දැකලා තියෙන එක කාරණයක් තමයි මේ අපි හදාගත්ත පවුරු වලින් අපිම හිර වෙලා ඉන්න විදිහ දැක්කහම සමහරවිට පොඩි දුකකුත් දැනෙනවා. ඇයි මේම ඉන්නේ කියලා. දැන් අපි හිත අපි හිතනවා නම් නිදහස කියන එක අපිට ලැබෙන්නේ එළියෙන් කියලා. එළියෙන් කොයි තරම් නිදහස දුන්නත් අපි අපේ ඇතුළේ තියෙන සීමාවල් කැඩුනේ නැත්නම් අපි කවදාවත් නිදහස් මිනිස්සු වෙන්නෙම නැහැ. ඒක තමයි මගේ නම් අත්දැකීම. අනිත් ඒ ඒ අනිත් අය ගැන කෙසේ වෙතත් මම මගේ ගැන කතා කරුවොත් මං කවදක්වත් මම මෙන්න මෙහෙම මෙසේ විය යුතුයයි අනින් මිනිස්සු කියපු දේවල් තේරුම් ගත්ත කෙනෙක් නම් නෙවෙයි. මට තේරිලා නෑ ඒක. ඒක මම දැන් කියන්න යන්නේ මම හරි උත්සාහයෙන් මං ඒ සීමාවල් කඩාගෙන එළියට ආවා කියලා. ඇත්තටම කියනවා නම් මට කවුරු හරි කියපු දෙයක් මට තේරිලාවත් නෑ කියන එක තමයි මගේ අදහස. මට හැමදාම මොකක් හරි විදිහක් තිබුණා මගේ පාඩුවේ ඒ වෙලාවේ මට හිතෙන විදිහට ජීවත් වෙන්න. ඒ ඇරෙන්න මට කවුරු හරි කිව්වොත් එහෙම ඒවට එහෙම කරන්න හොඳ නෑ දැන් ගෑනු කෙනෙක් විදියට ඇතරෙන්න මෙන්න මේ විදියට තමයි විය යුත්තේ කියලා ඒක මට තේරිලත් නෑ ආයකට අවධානයක් දීලත් නෑ කියන එක තමයි මගේ පහුගිය කාලේ දිහා බැලුවහම මට තේරෙන්නේ මම හිතන විදිහට නම් ඒකත් මට හිතෙනවා මම ඉන්දියාවෙන් ගෙනාපු දෙයක්ද දන්නේත් නැහැ කියලා කොහොමම දන්නේ නමුත් මට හිතෙනවා මම කාන්තාවක් වීම කියන එක අතිශයින්ම අගය කරන වටිනා කොට සලකන රස විඳින දෙයක් කියලා. කාන්තාවක් වීම නිමිත්තෙන්ම මට ලෝකේ තියෙන හැම සුන්දර දෙයක්ම සමග ගැවසීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හැම දෙයක්ම විඳීමේ අවස්ථාව ලැබුණා. මං හිතනවා මම මම ඇඳුම් වලට හරි කැමතියි. ඒකේ වර්ණ වලට මං හරි ආසයි. මාවම ලස්සනට සරසා ගැනීම ගැන මම හරි කැමතියි. කොණ්ඩ සැරසිලි වලට කැමතියි. ඒ වගේම කෑම බීම වලට මං කැමතියි. ඒවා හදන්නත් කැමතියි, කන්නත් කැමතියි. ඒ වගේම අනිත් අයට මගේ කැම බීමෙන් සංග්‍රහ කිරීමට මම අතිශයින් කැමතියි. <laughs> ඒක අපිත් දන්නවා. <laughs> ඒකට මම ඒ ඒ වැඩෙන් විශාල සතුටක් විඳිනවා. ඊළඟට දරුවෙක් හැදීම වැඩිම කියන කාරණයට මං හරි කැමතියි. ඒකේ එන සියලු අභියෝග මං ඉතාම හොඳින් ජයගත්තා සහ මං ඒක ඒක කියනකොට මම අර කිසිම ආඩම්බරයක් විශාල ආඩම්බරයක් තියෙනවා මට ඒකේ මම ඒක කරපු විදිය ගැන. එතකොට දැන් ඒ දරුවෙක් හැදීම කියන එකේදී මම හැම වෙලාවෙම එයයි මායි දෙන්න එකට වැඩුණා කියලායි මගේ අදහස. එයාව හැදුවා නෙමෙයි මම එයයි මායි දෙන්න එකට වැඩුණා. ඒක වෙන ගමනක් ආවා. එතකොට ඒකත් මම හරි සතුටෙන් මතක් කරන සිදුවීමක් මගේ ජීවිතේ. ඒ ඒ දරුවා එක්කත් මගේ ඇතුලේ තියෙන විශාල කලාකාරයෙක් අවදි වුණා එයාව නලවන්න මම සින්දු කිව්වා මම ඒක හොඳට මතකයි මට. එයත් එක්ක ෆිල්ම් බලන්න ගියා, එයත් එක්ක මූදේ නාන්න ගියා, එයත් එක්ක උයාගෙන කන්නගෙන ගත්ත අපි විශාල ගනුදෙනු ගොඩාක් ඒක ඇතුළෙත් වර්ධනය වුණා. ඊළඟට මගේ ඉන්න සියලුම සෙසු ජනතාව සමග මගේ අසල්වැසියන් සමග පවා මගේ තියෙන ගනුදෙනුව ඒ ඒ අනුන්ට උදව් කිරීමට මට තියෙන හැකියාව දෙමව්පියන්ව බලා ගන්නකොට මට ඒකට තියෙන විශේෂ හැකියාව. ඒ හැම දෙන හැම දෙයක් ඇතුළෙම මට පේනවා මම කාන්තාවක් වීම අතිශය වාග්යවත් සිදුවීමක් කියලා. ඒක ඇතුලේ තමයි මම මේ ලෝකේ දකින හැම ලස්සනක්ම දැක්කේ. ඒකේ ඊළඟ වැදගත් දේ තමයි කාන්තාවක් වීම නිසා යම් පෞලක යම්කිසි බලයක් ලැබෙනවා. ඒ බලයක් මං අතිශයින්ම භුක්ති විඳ බලයක්. ඒ වගේම මේ බලය පාවිච්චි කරලා මම මගේ පවුලේ සියලු දෙනාගේම යහපත වෙනුවෙන් පොඩි තීරණ ගැනීමට බලපෑම් කිරීමට නිවැරදි කිරීමට හොඳ දෙයක් කිරීමට ඒගොල්ලන් කෑම බීම රටාව වෙනස් කිරීමට මම මගේ බලය පාවිච්චි කරලා තියෙනවා. එතකොට මට ඒක ගැන හරි සතුටක් තියෙනවා. එතකොට ඒ අම්මා කෙනෙක් දුවක් අක්කා කෙනෙක් යෙහෙලියක් ඒ හැම අවස්ථාවකදීම මට කාන්තාවක් ලෙස පොඩි බලයක් සහිතව තමයි මම මේ චරිතයට ඇතුල් වෙන්නේ. ඒක මං ඊටාම හොඳ යහපත් විදිහකට මගේ සහ අනිත් අයගේ යහපත සඳහා පාවිච්චි කරලා තියෙනවා මම ඒක භුක්ති විඳලා තියෙනවා. ඒ අවස්ථාව මටත් රසවත් කරගෙන තියෙනවා අනිත් අයටත් අතිශයින්ම රසවත් කර දුන්නයි <laughs> මම විශ්වාස කරනවා. මම හිතනවා කුමාරිය මෙතනින් හිතන්නේ මට දැනෙන තේමා මම කල්පනා කළා කරන්න වටින තේමා ගණනාවක් වෙනවා කියන්න කැමති දේවල් ගොඩක් තියෙනවා. දැන් පිරිමි ගැහණු ලෝකේ ඒක සංකීර්ණතාවයන් තියෙන මේ ලිංගිකත්වයේ පරාසය මේක හරියටම කොච්චර ගැහනද කොච්චර පිරිමිද 100ට <laughs> කීයක්ද ගැනීමද ඒ වගේ ලොකු පරාසයක ওই ගැහණු පිරිමිකම කියන්නේ ශාරීරික කියන්නේ පෙනෙන ලක්ෂණ වලින් බැලුවොත් නමුත් මේ දෙන්න අතර මේ දෙන්නාගේ පැහැදිලි වෙනස්කම් තියෙන තැන් තියෙනවා ඒ තරම්ම මේ දෙන්න මනුෂ්‍ය විදිහට ඉතාම පොදු ලක්ෂණ තියෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කියන්නේ ආධ්‍යාත්මික පැත්ත හෝ මේ නූතන විද්‍යාවට අහුණු වෙන්න අපි ජීව ශක්තිය, ප්‍රාණ ශක්තිය, ඒ වගේ පැත්තක් බැලුවොත් මහා යෝගී ඥානය පෙන්වලා දෙන්නේ මේ දෙන්නට අයිති හෝ මේ දෙන්නට උපය ගන්න පුළුවන් ශක්තියේ කිසිම වෙනසක් නැහැ. හැබැයි වෙනසක් තියෙනවා. අර ඔය යින් යන් එහෙම නැත්නම් සූර්ය චන්ද්‍ර එහෙම නැත්නම් ශිව පාර්වතී කියන එක තියෙන ඒ ශක්තිය වැඩ කරන විදිහ වෙනසක් තියෙනවා. එක කෙනෙක්ගේ ශක්තිය වමට යනවා නම් අනිත් එක්කෙනාගේ දකුණට යනවා. ගන්න මේ වගේ අර්ථයෙන් මිසක් human potential කියන අර්ථයෙන් මිනිස් ශක්තියතාවයෙන් සම්බන්ධයෙන් කිසිම අඩුවක් පාඩුවක් මොකක්වත් හිඟතාවයක් නැහැ. සමහර පරිේශන පෙන්නනවා මේ කුමාරි කියන එක තහවුරු කරන. එහෙම ගෑණියගේ හිඟතාවයක් නැතුව විතරක් නෙමෙයි මේ ප්ලස් දේවලුත් තියෙනවා ඒක. ඒ කියන්නේ වෙනස් දේවල් තියෙනවා කියලා දැන් මම මම බොහෝ කාලයක් රුසියාවේ ජීවත් වෙද්දී ඔය හුඟක් ඔය අනිත් විද්‍යාවන් වෙනත් දේවල් ගැන හරි උනන්දු වුණා වෙන පරිේශන ගැන උනන්දු වැඩි ජනප්‍රිය රාමුවට එන්නේ නැති. එක අවස්ථාවකදී එක විද්වත් පිරිසක් දීර්ඝ පරිශ්‍රණයක් කරලා තිබුණා ඔය අත්පස්සේ මේ ගැහණුන්ට පෙනෙන පිහින පිරිමින්ට පෙනෙන හින විශාල මියදියක් ඇතුලේ. ඉතින් ඒගොල්ලන් දැකලා තිබෙච්ච එක දෙයක් තමයි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට පිරිමි ඒගොල්ලෝ විශේෂයෙන් මේ ගණිතඥයෝ ටෙක්නොලොජි එක්ක වැඩ කරන ඒගොල්ලන්ගේ හිින බොහෝ වෙලාවට නැඹුරු වෙන්න පුළුවන් කළු සුදු පැත්තට වර්ණ භාවය අඩු වෙනවා. කලාකරුවෝ නම් ඔව් වර්ණවත්. හැබැයි ගැහණුන්ගේ සාමාන්‍යයෙන් ගත්තාම වර්ණවත්. සිහින. සමහරවිට තියෙන වර්ණ වලට වඩා අමුතු වර්ණ එන්න පුළුවන් කියලා. ඒක එක දෙයක් නෙවෙයි කියන්නේ අර කිව්ව විචිත්‍රත්වය වගේ දැන්. තම දෙයක් ඒගොල්ලෝ හොයාගෙන තියුණා. ඒකට කියන්න තියෙන්නේ ඉව වගේ එකක්. ජීවිතේ ඉව කියන එක විවිධාකාරීව ඒක පැහැදිලිවම ගැහණුන්ගේ වැඩි කියලා. පැහැදිලිවම ඉවනම් වැඩි ඉව කියලා කියන්නේ මට අනාගතය ගැන වෙන්න තියෙන ඒවනට සමහරට පැහැදිලි කරන්නත් බෑ. ඇයි මට මෙහෙම හිතෙන්නේ කියලා. නමුත් ඒකේ යමක් තියෙන බව. අර කතාවට කියනන්නේ අම්මලාට පිටිපස්සට ඇස් තියනවා කියලා. ඒකේ පිටිපස්ස හැරිලා හිටියත් ළමයා මොකද කරන්නේ කියන එක පිළිබඳව දැනෙනවා. දැනෙනවා. ඒ ඒක සම්පූර්ණ ඇත්ත. තව තුන්වෙනි කාරණයක් ඔය ඔය පරිශන ලහවුණා. ඒක තමයි සාමාන්‍ය දෙයක්. ඒක ඒක පිටවසේ විපාක නැත්තම් ඒක සිදුවන දේවල් ගොඩාක් තියෙනවා මේ දරා සිටීමේ ගුණය කියන එක. endurance කියන එක perseverance අන්න ඒ වගේ පැත්තක්. ඒක පැහැදිලිවම ගැහණියගේ වැඩි ඒක පිටපස්සේ තියෙන ආගේ මාතෘත්වය පිළිබඳ දේ මාතෘ මේ කියන්නේ මමක් වීම පිළිබඳ ජෛව විද්‍යාත්මකයි කියන එක සරලව කියන ක්‍රියාවලියම අසිරියක් ඒක පුදුමාකාර දෙයක් ඒකට එක්ක මම හිතන්නේ ඊර්ෂ්‍යා කරන්න තියෙන පිරිමින්ට වෙන වෙන කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ඒක මහා ආශිර්වාදයක්. ඒකත් එක්ක සම්බන්ධ වෙන ඔය අර අපි නොදන්නා ශක්ති කලාපය. ඒක හරි පුදුමයි කියලා. එතකොට ඒකත් එක්ක ඒක සහායේ දරුවෝ හැදීම අර කුමාර කිව්වාගේ අර පිටිපස්සේ ඇස් තියෙන වගේ ඒ එන්ඩියුරන්ස් සහ දරා ඉව වගේ දේවල් කලාපවයක් තියෙනවා මම හිතන්නේ පිරමිඩ් කවදාවත් ඒතනට එහෙම කිට් වෙන්න බෑ. ඉතින් අවසාන වශයෙන් බලුවාම ලෝකයේ අද සමස්ත වශයෙන් ගත්තම සමස්තයක් විදිහට ගත්තම පිරමිඩ් වැඩියෙන් පිරමිඩ්ට වඩා ගැහණු වැඩියෙන් ජීවත් වෙනවා. <laughs> පිරමිඩ්ට වඩා අඩුවෙන් ලෙඩ වෙන්නේ. දැන් යුද්ධ කාලවලදී හොයාගෙන තියෙන තාම දුෂ්කර කාලවල. යුද්ධයට යන පිරිමේ ඒගොල්ලෝ දරා සිටිනවා. මොකද විශාල අභියෝගයක් නිසා. හැබැයි යුද්ධ ඉවර වෙච්ච ගමන් ඒගොල්ලෝ පහට ලෙඩ වෙන්න පටන් ගන්නවා. මේ මුළු ජන සමාජෙම. ඒකට ගැහැණු තමයි වඩා ඒක ඊටවසෙන් දරා සිටීමෙන් ඒ අමාරුකම් මේ පුදුම ජය ගන්න අය විදියට ඒගොල්ලෝ තමයි අවසානයේ මේ යම්කිසි ආධාරකෙන් බවට පත් වෙන්නේ අනිත් මිනිස්සුන්ට. ඒහන තමයි බලනකොට මැද්දේ. ඉතින් අපි ලෝකේ හදාගෙන තියෙන රටාව නිසා ඒගොල්ලෝ වැඩි පේන්නේ නැහැ වාසන. නමුත් ඒගොල්ලෝ තමයි පිටිපස්සේ මේ මුළු බර දරාගෙන ඉඳලා තියෙන්නේ. ඔයගේ කතාවත් තමයි කියනවා. පැහැදිලි. ඒක එහෙම තමයි. ඒක තමයි ඇත්තටම වෙන්නේ. ඒකේ මම හිතනවා මේ කාන්තාවක් වැඩිකල් ජීවත් වෙන්නෙත් කාන්තාවක් වැඩිකල් සතුටින් ජීවත් වෙන්නේ. සෞඛ්‍යමත් ජීවත් වෙන්නේ. මට මරන්න කවුරුණත් නේද? ඒක තමයි. එයාගේ මනසේ ඒකාකාරී බව හුඟක් අඩුයි. එයා නිතර චරිත කීපයක් එක වරින් වර මාරු කරලා දැන් දැන් මේ නූතන යුගයේ නම් එයා වැඩ කරන කාන්තාවක් විදිහට නිවසෙන් බැහැරව වැඩ කරන කාන්තාවක් විදිහටත් නිවසේ කටයුතු කරන කාන්තාවක් විදිහටත් අම්මා කෙනෙක් විදිහටත් දුව විදිහටත් සහෝදරියෙක් විදිහටත් යාළුවෙක් විදිහටත් ආදි වශයෙන් චරිත ගණනාවක් එකවර චරිත ගණනාවක්ම ක්‍රියා වෙනවා ක්‍රියාත්මක වෙනවා අන්නේ ඒ නිසාම තමයි එයාගේ තියෙන අර මම හිතන්නේ දැන් මම පුද්ගලිකව මගේ ගත්තත් මට එක තැනක ඉඳගෙන මේ කනස්සලු වෙවි ඉන්න විදියක් නැහැ ඒ වෙලාවක් නැහැ සහ මට තියෙන විශාල හැකියාවක් මම ඒ ඒකත් මං හිතනවා මම ඒක ටිකක් ඒක ගැන කතා කරන්න ඕනේ කියලා මට තේරුණොත් මට විශාල හැකියාවක් තියෙනවා සහ මම මට දැනුණාම ඒක මම කොහොමදත් මාව නවත්තන්න බෑ. ඉතින් හැම කාන්තාවකටම මේ නිදහස ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ එළියෙන් නෙමෙයි. ඇත්තටම ඉස්සර වෙලාම තමුන්ගේම හදවත ඇතුලේම තමුන් ගැන තියෙන ජීවිතය පිළිබඳ තියෙන අධික උත්තේජනය, උනන්දුව, ආශාව තමයි කෙනෙක් තමුන්ගේ සීමාවල් කඩාගෙන ජීවිතේ පුරා ඇවිදින්න පටන් ගන්නවා. ගවේෂණය කිරීමට හොයන්න හොයන්න පුහුණු වෙන්නේ. එතන ඒ ඒ ඒක ඇතුළෙම තමයි අර වර්ණ හම්බ වෙන්නේ. රස හම්බ වෙන්නේ. සුවඳ හම්බ වෙන්නේ. ඒක ඇතුළෙම තමයි ජීවිතේ හම්බ වෙන්නේ. ජීවිතේ කූඩුවක් ඇතුලේ සීමාවක් ඇතුලේ හිර කරගන්න තීරණය කරුවට පස්සේ එයාට ඇත්තටම හම්බ වෙන්නේ ඊටාම කුඩා වර්ණ ප්‍රමාණයක්. කුඩා අත්දැකීම් ප්‍රමාණයක්. මම කැමති කුමාර මේ අපේ කතා මොහොතකට නතර කරලා අර ගිය මාරේ අපේ සාකච්ඡාවේ මතනවා නිදහස ඉන්දියාව බෞල්වරු වෙන කෙනෙකුට <laughs> ඒ මේක පැත්තෙන් අර නිදහස් කාමීව හදාගත්ත සංස්කෘතියක ජීවත් වෙන ප්‍රජාව කියලා. ඔබත් මතක් කරේ මේ අපි බෞල් ගීයක් අහලා යමුද කියලා. හරි ලස්සන බෞල් ගීයක් මම යෝජනා කරා. අන්න ඒක ඒක ඇත්තටම මේ ඒකත් මිනිස්සු tamunge ගැනම අහන එකක්. කොහොමද මගේ මේ මේ හුස්ම කියන එක කුරුල්ලෙකුට සමාන කරලා මේ කුරුල්ල කොහොමද මගේ කූඩුවට ඇවිල්ලා හැමදාම ආපහු යන්නේ? ආයි කොහොමද එයා මේක ඇතුළට එන්නේ? ඇයි මේ කුරුල්ල මගේ කූඩුව ඇතුළටම එන්නේ වගේ ප්‍රශ්නයක් තමයි ඒක අහන්නේ. ඒක හරිය ලස්සන බෞල් ගියා. পারলে মনু মেরি তারে ধরতে পারলে মনো বেরি आचार भी तो නිදහසේම ගියක් වගේ තමයි. දැන් මෙන්න මේ අභ්‍යන්තරිකව එන නිදහස එක ඒක කතන්දරක්. මනුෂ්‍යයාගේ මම හිතන්නේ පොදු ওই ආධ්‍යාත්මිකත්වයේ පැත්තට යනවා කියන එකේ තීරම ඇත්තටම තියෙන සියලුම රාමු බිඳීම අවසානයේ ගත්තාම. ඒක තමයි මම හිතන්නේ අද මේ ආගමිකයෝ අනිත් පැත්තට හිතපු දේ කියන්නේ සලුකෝ රාමුවක් දාන්න තියෙන භයානක රාමුවක් <laughs> මේ නිදහසේ පාර වහගෙන දැන් මේ වගේම කාන්තාව නැත්නම් ගැහණිය පිළිබඳ ප්‍රශ්නේ බලද්දි අර තියෙන මේ විවෘත ආර්ථිකය මැද්දේ ලිබරල් ආර්ථිකය මැද්දේ අපිව තල්ලු කරගෙන යන ජයග්‍රහණයේ සාර්ථකත්වයේ පිළිබඳ මාවතේ මෙන්න මෙහෙම ගියොත් සාර්ථකයි මෙන්න මෙහෙම ගියොත් ජය ලැබෙනවා එතකොට මේ හදාගත්ත ලෝකේ සෑහෙන දුරට පිරිමි එකතු වෙලා හදාගත්ත ලෝකයක් ඒගොල්ලන්ගේ ආක්‍රමණශීලීත්වය ඒ ඒ රාමුව ඇතුළේ ඉඳලා පිරිමි මම ආක්‍රමණශීලී කියලා කියන්නේ නමුත් මේ මෙන්න මෙහෙම පිරිමි ආක්‍රමණශීලී වෙමින් හදාගත්ත රාමුවක් ඇතුළේ තමයි මේ ක්‍රමය නැත ක්‍රමය කියන්නේ මෙන්න මේ ලිබරල් ආර්ථික වෙළඳපොළ හා සම්බන්ධ මුළු ජීවිතේම ධාවනය වෙන්න දුවන්නේ දැන් ඔතන ඔය ස්ත්‍රීවාදී කියලා කියන මේ ස්ත්‍රී විමුක්තිකාමී කතිකාව ඇතුලේ හරියට නැවත මේ මාකට් වෙනවා මේ টপ ගර්ල්ස් ලාගේ කතාවක්. මෙන්න මෙහෙම ජයගත හැකි. ගැහැණියට කිසි වෙනසක් නැතුව පිරිමි වගේම ඒ පිරිමි රාමුව ඇතුළෙම ඉහළට නැග ගන්න පුළුවන්. ජයග්‍රහණයක තරහ කරා යන්න පුළුවන්. එහෙම කියලා බලද්දී අපේ වටේ පිටේ හුඟක් වෙලාවට මීඩියා හරහා පෙන්වනවා එහෙම ගැහණු කොට්ටාසිකුත්. අර අර පිරිමි විදිහටම බැලුවම හරි ස්වාදීන බැලුවම එළියෙන් බැලුවම. ඔක්කොම හරි. හැබැයි මෙතන සැකකටයුතු දෙයක් තියෙනවා කියලා මට හිතෙන්නේ. අර තියෙන අභ්‍යන්තර නිදාස සම්පූර්ණ අහිමි කරගත්තා. ආයේ රාමුකට කොටු වෙලා මේ දිවිල්ලක් දුවන ගැහණියක් ඉන්නව නේද කියන වගේ මට ප්‍රශ්නයක් එනවා කුමාරී. මං මගේ මගේ ජීවිතෙන් මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් මම ඇත්තට කොහෙවත් නගින්න උත්සාහ කරන්නේ කිසිම උඩ තැනක් නෑ මට යන්න. මම හිතන්නේ නෑ මං කිසිම සටනක් කරනවා කියලා කාත් එක්කවත් තරගයක් දෙනවා කියලා. මම හිතන්නේත් නෑ අපි යම් තරමකට අර ඔබ කිව්වා වගේ පිරිමියා යම් කිසි වැරද්දක් කරගත්තා නම් ඒ වැරද්දම අපිත් කරගන්න ඕනේ ඇති කියලා මම කීයටවත් හිතන්නේ නැහැ. ඒ සාකච්ඡාව ඇතුලේ මම නැහැ. මම ජීවිතේ හැමදාම හිතන්නේ මට කරන්න පුළුවන් වැඩ දෙයක් වගේක් තියෙනවා මම ඒ ටික කරනවා. ඒක නිසා මම උඩට නගින්න ඕනේ, ජයග්‍රහණය කරන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ, සාර්ථකත්වයට යන්න ඕනේ. එහෙම අදහසක් මගේ නැහැ. මට තියෙන සාමාන්‍ය මනුස්සෙක් වගේ ඊටාම ආකර්ශනීය අසිරිමත් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක හිමින් ගෙවමින් පූර්ණ හැකියතාවකට පූර්ණ පූර්ණව ගෙවමින් ජීවත් වෙන්න. එතකොට මට වෙන කෙනෙක් එක්ක සටනක් නැහැ. මගේ සටන තියෙන්නේ මගේ ඇතුලේ. අන්න ඒක වැදගත්. ඒ තමයි දැන් වැදගත්ම දේ. මේ මේ තරංගයක් එළිය මිනිසුත් එක්ක හෝ දේවල් එක්ක හෝ එළිය දේවල් අල්ලා ගැනීමට තරඟ කිරීමේ තියෙන මෝඩකම නේද මේ තේරුමක් නැතිකම තේරුමක් නැතිකම කිසි නිස්සාරත්වය දැන් මොකද එක මේ බ්‍රිතාන්‍ය ජාතිය ඉතාම ප්‍රකට ඉතාම විශිෂ්ට නාට්‍ය රචිකාවක් ඉන්නවා මේ චර්චිල් කැරියල් චර්චිල් නමින් ඇගේ තියෙනවා මේ නාට්‍යයක් ටොප් ගර්ල්ස් කියලා දැන් අය මම හිතන්නේ ඔබ වගේ ජාතිය කෙනෙක් වෙන්න ඕන මේ නිදහස ගැන තාම උනන්දු වෙන කෙනෙක්. හැබැයි සම්පූර්ණයෙන් විවේචනාත්මකව ලියපු නාට්‍යයක් ඊටාම ඒක බ්ලැක් කොමඩි එකක් වගේ කළු ප්‍රහසනයක් වගේ මේ ඉහළට නගින්න යන ගැහණු අර පිරිමින්ගේ තර්කණය ඇතුළේම කිසියම් විධායක ශ්‍රේණි වලට ගිහිල්ලා මේ ලොකු තරගයක් දීලා රෑ නිදි මරාගෙන අනිත් මිනිස්සු පරදෝමින් යන ගමනේ අවසානයේ මේ නාට්‍යයේ කෙලවරේ තියෙන්නේ තමන්ගේ වැද්දගත්ම දේ අහි වෙච්ච මිනිස්සෙක් නැත්නම් ගැහණියක්. ආදරේ නැති වෙනවා. තමන්ට අර ඔබ කියන කිසියම් අභ්‍යන්තර සාරය ඒක නැති වෙලා ගිහිල්ලා කාගේද අනිම් දුවන රූකඩ බවට පත්වෙච්ච සබ්ජෙක්ට්ලස් සබ්ජෙක්ට් විශයක් අභ්‍යන්තරයක් නැති මිනිස්සෙක් බවට නිෂ්පුද්ගල කෙනෙක් බවට පත්වෙච්ච කේද වාචක. දැන් මේ වගේ දෙයක් මේ ලංකාවේ උනත් දකින්න පුළුවන් අපිට අද වෙන්නේ දිගටම දිගටම අපි මට හම්බෙන මාධ්‍යාරහා දකින සියලුම අය කියන කාරණේ මම මමත් දකින දේ තමයි ඒක. ඇත්තටම මේ අපි මොකක් හරි කවුරු හරි ඒක මගේ වචන වලින් කියනනම් අටවපු පෞරුෂයක් තමයි තියෙන්නේ එතන. ඒක ඇතුලේ අපි විශාල සටනක් කරනවා ඒක ඇත්ත කියලා හිතාගෙන. ඒක හොයන්න අපි මාර මහන්සියක් ගන්නවා. ඒ විදිහට අඳිනවා, ඒ විදිහට ඇවිදිනවා, ඒ විදිහට මිලදී ගන්නවා, ඒ විදිහට පරිභෝජනය කරනවා. ඒ විදිහට රංගපානවා ටික වෙලාවකින් අපිටත් හිතෙනවා අපි එතනටම ඇත්තට ගිහිල්ලා වගේ කියලා. මම තමයි මම තමයි කියලාත් හිතෙනවා. <laughs> එහෙම අය ඇතුලේ අවසානයේදී ඒගොල්ලන්ට විශාල දුකක් ඇති වෙනවා විශාල වේදනාවක් ඇති වෙනවා තමුන්ගේ පවුලේ තියෙන සම්බන්ධතා එහිමි වෙනවා අසනීප වෙනවා දැන් මම දැකලා තියෙන සමහර කාන්තාවෝ ඉන්නවා ඒ විදිහට ඒ ඒ උසස් ඒ සමාජ පන්තියට යන්න ඕනේ කියලා හිතාගෙන සිගරට් බොන අය ඉන්නවා අරක්කු බොන අය ඉන්නවා වෙන විදිහකට හැසිරෙන අය ඉන්නවා ඒගොල්ලන්ගේ වටිනාකම් මේගොල්ලෝ අතහැරලා දානවා ඒගොල්ලන්ගේ සංස්කෘතික මුල් ඒගොල්ලෝ ගලවලා දානවා ඒවා විශාල කැපකිරීමක් කරලා ඒගොල්ලෝ මොකක් හරි එකක් හොයනවා. ඒක නැති දෙයක්. ඒක තියෙනවා නම් එයාට ඒක හොයාගන්න තිබුණා. නමුත් ඇත්තට එයා එච්චර මහන්සි වෙලා හොයන්නේ මාධ්‍ය විසින් හරි ඉන්ඩස්ට්‍රි එකක් විසින් හරි අටවලා තියෙන එකක් මිස ඇත්තට තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා එයාට ඒක හම්බ වෙන්නේ නැහැ. නැහැ අවසානයේ. අවසානයේදී. ඉතින් ඒක නිසා යා හරිය සිත්‍රද වීමකට, කලකිරීමකටපත් වෙනවා. ඒක වෙන්නේ එයාගේ ජීවිතයේ මැදි වයසේදී හෝ අවසාන කාලයේදී. එතකොට හුඟක් ප්‍රමාද වැඩි. එතකොට ඒ කියන්නේ අපි මම විශ්වාස කරනවා කෙනෙක් වයසට යනවා කියලා කියනකොට එයා ඒ වයසට යාම සඳහා පෙර සිට සූදානම් විය යුතුයි කියලා. එතකොට ඒ ඒකට ගැළපෙන මනසක්, ඒකට ගැළපෙන විවේකයක්, පසුබිමක් අපි දියුණු බවක් හදා ගන්න ඕනේ. අන්න ඒක කරගන්න බැරි වෙනවා අවසානයේදී ඒගොල්ලන්ට. කුමාරී අද අපේ කාලය ඉවරයි. කුමාරිට බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔය එකාම එක ලොකු සංදේශයක්. සංදේශ ගොඩක් තියෙනවා. නමුත් එක සංදේශයක් තමයි ජීවිතයේ අභ්‍යන්තරේ වටපිටාව ජීවිතත් එක්ක සතුටින්, සහයෝගයෙන්, සුහද බවින් ආදරෙන් ඉන්න කියලා. අර දුවන දිවිලෙදි නැති වෙන්න මම හිතන්නේ ඔන්න. ආදරේ තමයි <laughs> නැති වෙලා හැරිලා බලනකොට කිසි දෙයක් නැහැ. අදත් ඔබට ස්තුති සකේ සඳාපත් සමග සිටියාට ටියුලින් ජයනාත් මිතුරා අපට තාක්ෂණික සහයෝග දුන්නා. ඔබටත් ස්තුතියි. ඔබ සීල දෙනාට ආයිබෝන්. ස්තුතියි. සිටිචර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක